ස්වාමීන් ස්වාමීන් වහන්සේ මෑණියනි සදා විදසන්තර පින්වත්නි අපි වැඩමුළු පළවෙනි දවසේ දීලා තියෙන්නේ මේ පැයේ ධර්ම සාකච්ඡාවක් අන්ත ප්‍රශ්නෝත්තර පෙරේවා ඒක සමානව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ඒක ඉස්සරහ යනවා අපේ අවශ්‍ය නම් ප්‍රශ්න සාකච්ඡාවක් කරනවාදී ඉදිරිපත් කරන්න කියනවා කරනවා ඉන්නේ. ප්‍රශ්න ලියන්නේ මෙතන කොහෙද කොහෙද තියෙනවා ඒ නිසා මේ අවශ්‍ය කෙනෙක් පාවිච්චි කරන්න. කලින් ප්‍රශ්න ලියන්නේ භාවනා ශාලන භාවනා කරන විදිහේ පරියන්කයේදී ශරීරයේ එක පැත්තකට ඇලෙන්නේ. දකුණු ප්‍රසට මම මලද පාවිච්චි කරන කෙනෙක් කියලා වරහන්තු දාලා තිනවා මේ බොහෝ වාරයක් සිදු වියද උපාචේ කියුවාදී මෙවන් විදිහට ශරීරයේ නිවැරදි නොකර සිටින්නට උත්සාහ ගත්තද ඒ අපාසී හෝ වෙලා විශේෂ සිටුවේක වේදනාව වෙන නිසා සෙමින් නැවත බාහිරදී සිටියේදී සිටියේදීම කෙලින්දීම වරදක්ද මේකේ නොකර සිටීමේ උත්සාහ ගත්තද අපහසුයි කියලා විද්‍යාටින් ආදාලා තියෙනවා ෂෙමින් නැවත භවනාවේදී ස්ථිදී ඒ විදිහට නැවත කෙලින් වීම බලවත් කියලා. ඉතින් අර ප්‍රශ්නේ ඇතුළේ මේකට උත්තරේ තියෙනවා එහෙම වෙනවනම් ඒ කියන්නේ මේක ඉතින් අරකට දෙයක් නැහැ. භවනා දීම පැත්තකට ගියලා කියලා කරන භවනා දීම නැතිවෙනවා නම් ඉතින් ඒක තමයි තියෙන්නේ ඒක මේ ඒ ක්‍රියාවලිය ඒක කායික ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය මම කියලා ගන්නත් එපා. මගේ කියලා ගන්නත් එපා මගේ ආත්මය කියලා ගන්නත් එපා ඒ වෙනුවට තමන්ට මේ භාවනා විදී අරමුණු කළ යුතු හෙල්ලේ තියෙනවා දිනු කළ යුතු සතිය තියෙනවා ඉතින් ඒ දෙක කරගෙන යනවනම් මේව කොයි අතර ගියත් කායික වේවා මානසික වේවා කිසිම දෙයක් රාමමාගේ කියාගන්න නැතුව යන ගියාම මේ වගේ සමහර ලාටක මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දැක ගන්න පුළුවන් මේක තමයි තියෙන්නේ ඒ සහන යෝගාචර විසින් කළ යුතු ලොකුම තල තුනක් කියලා කියනවා. වර්චකතිය. මේක හොඳයි. සමාධි විට ඔළුව පහට වැටීම තා ඈතට විශේෂිතයේ මේ සිත්වන්නේ ඇයි? මේකත් උගාක් වෙලාවට සිත් වෙන්නේ හොඳටම මේ හිත අරමුණේ කිඳා බැසලා පස්සේ එහෙම නැත්නම් හිත ඇතුළට ගියාට පස්සේ එතකොට මේකේ පාලනේ සම්පූර්ණ විසිද වෙන්නේ හුදු ධර්මතාවයකට කය කය කය විසින් කටයුතු කරන යනවා. මේක හරියට අර ඉන්දියේ බබෙක් හීනෙන් කතා කරනවා වගේ හීනෙන් කතා කරලා වගේ ඒ ක්‍රියාවලියක් කරනවා. ඉතින් ඒවා මේ මුකක් වෙලාවට ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ සැකේට පහතින් වෙනවා. මේක භාවනාවේ දෝෂයක්, ඒක නැත්නම් භූත දෝෂයක්, ඒක නැත්නම් වෙන මොන හරි දෙයක්ද කියලා. නමුත් මේ ගණන් නොකර සිටීමෙන් තමයි අපිට මේකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. සමහරවල් ඇදෙන්න පටන් ගන්නවා. සමහරවල් ඉස්සරහට යනවා. ටික කාලයක් තියෙනවා. මේක කියන එකත් ඇත්තට හොඳ නෑ. සමහර විටක මම දැකලා තියෙනවා මේ කටයුත්ත විශේෂයෙන්ම මේ මෙහෙයන පැත්තෙන් ගතිය බොහෝ විට තරබාරුවයි වැඩි සක්මන් නොකරනවා. මුදුවට සක්මන් කරලා වැඩ කරනවා නම් බාර කෙනෙක් වුණා මේව අඩු කරන්න ඕන. ආසහදී ව්‍යායාම මදි වුණාම පරයන්කේදී වනිකා ව්‍යායාම කරනවා වගේ වැඩක් ඉතින් මේ නිසා වරුතර සම්බර වෙනකොට වීර්ය සමාධියයි දෙක වීර්ය මන්ත්‍රල සමාධිය වැඩි වුණොත් මේ වගේ දේවල් වෙනවා. වීර්ය මන්ත්‍රල සමාධිය වැඩි වෙනවා කියලා කියන්නේ සක්මන් අඩු කරලා පරයන්ක වැඩි කරනවා. ඒ නිසා මේවා සම්බර කරන්නේ දෙක කාලයක් යනවා කියලා. දස පාරමිතා පිළිම් පිළිවෙත වැටීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අනුගේ තමන්ට අසාධාරණ කෙරෙන කර්මණීන් ඉගෙන ගන්න. එතකොට පාරමිතා 10 එක චිත්තක්ෂණය පිළිගන්න. ඕන කෙනෙක් පරිදි ඕන කෙනෙක් ගාති ඕන දෙයක් කරද්දී අනුගේ තමන්ට අසාධාරණ කෙරෙන කර්මණීන් ඉඳ 10 පිළිගන්න. ඒ ලේසි වැඩි විඳලා යන්නේ නැහැ මොකක්වත් නැහැ. අනුගේ ඇති වෙන්න හම්බ වෙනවා. අතේ කටි අපිට දෙන්න ඇති වෙන්න. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන්නේ මේ මම මේ භාර්මික ආප්තුරා ගන්න හොඳම අවස්ථාව 10 වෙනිවර හම්බෙන පැකට් එකේ වචනකින්වත් මේ සාධාරණීකරණය කරන්න යනවා. එහෙම වෙන්න නිකන් හරියට නිකන් ඉන්න බෑනේ. එතකොට කම්පියුටර්. ඈ? වැසිරවන කියන්නේ මම කියපිට පැහැදිලිද? ඈ? දසපාරිතාන. වෙන දහන පාරමිතාන තියෙන්නේ. කියන්නේ මේ එවන්සට මේ මොනවද දාන පාරමිතා කියන්නේ අනුගේ හිත සෝසලසීමෙන් කරන වැඩක් නේ. නිකම් පාරමිතාව නික්වීමක් තියෙනවා. තරම් දාන සීල සීල අනිවාර්යයෙන්ම පිටනවා කය වචන සංසිදේවා. නිකම් නෛෂ්ක්‍රමයක් තියෙනවා මේක බැන්න රෝගද මෙතන වදින්න රෝගක්වත් නැහැ. දාන සීලෙන් දෙකම පඤ්ඤා විදේක පංචම. ප්‍රඥාව නැත්තම් දැනේ අපි මත පරිදි කරනවානේ. තදේ බල වීර්යයක් වුණ කවුරුන් අසාධාරණේ තමන්න මෝඩම එල්ල කරද්දී කර්මන්නේ. ඒක තමයි ලෝකේ අවශ්‍ය කරන වීර්යය. පැහැදිලිවම දැනගන්න ඕන ගමන් නිවැරදි කාර්යය කියලා. ඉතින් ඒ දිහේ අවශ්‍ය දේවෝගේ මස්සලේ කෑ ගහගෙන නරක කියාගෙන පඤ්ඤා විදින පරිජම කන්ති කියපුවාම ගහන දැන ඡාති ඔකටුනේ කියන්නේ කන්ති මෙත්තා. يعني මේ මනස කවදාහරි සැරසේවා එකක්ම කියනවා බැරි වෙලාවක් චේතනාවෙන් හරි මනසට වෛර කරන්න එපා සහගන්න. බැරි වෙලාවකත් වෛර කරන්න එපා. ඒ මොනසෙට දරා ගන්න බැරි වෙනවා. කමයිටි කරන්න ඕනේ මොනස වැරද්දක් කරනවා. අනේ මේකට සැලසුම් කරේවා. ඊටමට හරි ගියොත් කවදාද මම කිරුවට මෙහෙම වේවා කියලා ඒක මම භයානකයි. ඒවට ඉවසන මිනිස්සෙකින් ඒ වචන පිට වෙනවා. සූපත් වේවා කියන එක කියන්නේ. කන්තිමිත් බලයෙන්ද මොකද දාන තීලත නිකම්ම පඤ්ඤාවි කියන පංචම කාටිසත් අදිඨාන මිත්තු පෙක්කා වේගෝ වේදර. ඒ උදාහරණයක එක පැකට් එකකින් අපිට ඇත්ති වෙන්න තියෙන මොකද අද කරපු කවුද වෙන්නේ කවුද අපිට මිනිස්සු අසාධාර්ණේ බයි. අසාධාර්ණේ චෝදනා කරනවා. ආයුත්තේහි හේතු ඒක විතර ලේසි තරක් නෑ කරනවා. ඒ උත්තරවලින් ගිහින් තමයි අපි මේ අන්තිම කරවස් කරන්නේ ඒක දීටි එක තමයි තක తీරුකම කියන්නේ. එච්චරයි අපිට වග බලා ගන්න. ඒ නිසා කවුරුත් බලනකොට අසාධාරණේ ඒ මානසය ගැන සොරි කියලා හිතනවා. සොරි කියලා හිතනට සංසාරේ ලොකු පිම්ම. භාවනා කරන ඉස්තු ආදාසක් නම් මොහේ රාගේ ද්වේෂයේ පොදු බවයි. මෙය නැතිව රාගය හෝ ද්වේෂය ඇති නොවන බවයි. මොහේ අවිද්‍යාවට විවා ගන්තිවට හිඳ සෝවාන් ඵලයට පත්වපසු ගුරු උපදේශයෙන් තොරව තනි මිත්‍ර භාවනා වැඩි යකිද මේ දෙකට පොඩ්ඩක් අහිඳ බලමාශක් තියෙනවා ප්‍රශ්නයක් වෙලී ගන්න ඒක පස්සේ අපි ගොඩනක් ඔය ඒක කරලා ආශිර්වාදයක් නැහැ. කොහේ පටන් ගත්තා විතර. ඒක යහා යනවාද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ සූත්‍ර භාවිතා කිරීම නිරෝගී පවත්වා ගැනීම නිරෝගී පවත්වා ගැනීමකට බොහෝ රෝගවලට හොඳ බව වහන්සේගේ දේශනා කළා. මේ පිළිබඳව ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීම් මේ දේශේ නම් එසේ ගන්නවා නම් උදාසන ඉස්පර ගත යුතු කොහොම ප්‍රමාණයද? ඒකෙන් මා ඊවිත පොතක් තියෙන මේක මගේ නේ බුදුහාමුදුරන්ගේ අදහස. බුදුහාමුදුරන්ගේ අත්දැකීම. කාටද මම මේ අවශ්‍ය කෙනෙකුට මේ පොත දෙන්න නැත්නම් ඒ පොත මේ පිළිදී ගන්න තියෙනවා. අරගෙන කියවන්නේ. ඒකට ඒක මේ අදකින්න පුළුවන්. මේ විස්තර ගොඩක් කියලා තියෙන නිසා මම ඒක කෙටියෙන් අත කරනවා. ඒ අවශ්‍ය කෙනා මම මතක් කරනවා පොතක් දෙන්න යනවා. ඒ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතරම කියා සිටින්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොරව භාවනා කරන්න කියලා. ඒ තුන් දවස් මම රහත් වීම සඳහා කියා කැලේට ගියාද සිටියානේ බුදුසසුන වහන්සේගේ මම බුද්ධ විමේෂණ නැගිටිමින් කියා විස්තර කළා ඉදේසින අපේසේ උත්තර. තබාගෙන භාවනා කිරීම වරදක්ද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒ මොකද අරමුණක් තියාගෙන භාවනා කරාට මේ අරමුණ මේ බලාපොරොත්තු සුන්වීම තමයි බලාපොරොත්තු භාවනාවේ ප්‍රතිඵලය කියලා කියන්නේ. ඒක නිසා අපේක්ෂාවක් තියාගෙන බැලන්න කමන්නේ නැහැ. ඉදිරිපත් වීමට අවශ්‍ය අපේක්ෂාව අවශ්‍යයි. නමුත් කාදාන කෙලවර කරන තැන යනකොට ඒ අපේක්ෂාව දුක කියන්නේ බව තමයි මතක තියාගන්න. ඒ නිසා මුල්ලතුම දැනගන්න මේක වැඩිට මෙහෙවන්න ධෛර්යය ඇති කරන්න කුසල ඡන්දය ඇති කරන්න ඒ වෙනත්නම් අධිමුඛය ඇති කරන්න අවශ්‍යයි. නමුත් භාවනා සම්පූර්ණ වෙගෙන යනකොට මේ අපේක්ෂාව අයින් කරන්න වෙන බව විතරක් මතක තියාගන්න ඉච්චා. වෙන මොනවාක්වත් නෙවෙයි කියන නෙවෙයි. ඒකට බුදුජානනාංශය සඳහන් කරලා තියෙන්නේ ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා අගේව ධම්මෝ කියලා කියන තියෙනවා මේ මානිමේ ධර්මයන් අතහරින්න වෙනවා. අධර්ම ගැන කුමන කතාවක්ද කියලා. ඒ නිසා මේ අපි ඉස්සර තියාගන්න ධර්මයන් අතහැරී නැත්නම් නිවන ලැබෙන්නේ නැහැ. නිවන සඳහා යොව උපකරණ විතරයි. අනිවර කියන්නේ ධර්මයේ නෙවෙයි, ඉවර කියන අනිස්ථාන නෙවෙයි, ඔක්කොම වශයෙන්. ඒක සාමාන්‍ය කියනවා මේ ගොඩනැගිල්ල මේකටදී උසු ගොඩනැගිල්ල නම් ඒක ගහනකොට මේ පලංචි බඳින්න ඕනේ. නමුත් මේ පලංචි ටික ගලවලා දැම්මේ නැත්නම් ගොඩනැගිල්ල වැඩි වෙලා ඉන්නේ. එදා පලංචි ගලවන්න. එදාට දැනගන්න ඕනේ පලංචි කියන්නේ semi permanent structure එකක්. කියන්නේ වැඩේට ගහපු එකක්. ඉතින් කටුකෝලේ ස්වාමීන් වහන්සේ කියන්නේ උඟට නෙමෙයි පලංචි පදිංචි වෙන්න හදනවා. එතකොට වැඩේ එතකොට ඒ කියන්නේ වැඩි කරේ. ආරංචි කියන්නේ වැඩේට ගන්න අට්ටාලයක් විතරයි. වගේ මේ අදිෂ්ඨාන ඔය ශ්‍රද්ධා විදී සති සමාධි ප්‍රත්‍යසේම වැඩි කර ගැනීමට අවශ්‍ය කරන උපකරණ ටිකක් විතරයි. ඒ ඔක්කොගෙම විනිර්මුක්ත වූ සොයාක්ත වූ දෙයක් තමයි නිවන කියලා කියන්නේ පරමාර්ථ මේ උත්තරේ කියලා කියන ප්‍රයෝජනෙ කියලා කියන බල මේ ප්‍රතිඵලය කියන්නේ ඒ ප්‍රතිඵල අපේක්ෂා කරන කරන භාවනාවේදී ඒ අපේක්ෂාව ශුන්‍ය වෙන දවසේ තමයි මහාන සම්පූර්ණ වෙන්නේ. අනික විතර අපිට බඳ දෙයක් තමයි. මේ වචනය තියෙන කියව ගන්න ඕන මේනි. බරක් බොහෝ වෙලා දරාගෙන සිට පිට කරන විට අමුත්‍රා බොහෝ වෙලා දරාගෙන සිට පිට කරන විට දැන සාහසීලී බව අදුක්කම සුඛයට උදාහරණයක් ලෙස ගත හැකිද? අනේ ඒක නම් සුඛයක්. අනිකොමසුටයක් නේ අපි ගණන් මාස්ටර් අපිට කිව්වේ මේ ලෝකේ ආනිවන විස්තර කරන්නේ කියලා මනුෂයා කතෝලිකේ. මං දන්නේ සැප දෙකයි. කත් කරන වල කත් කරන නම් වෙන එක චු කරන වල චු කරන. ඔය ටෙලි සැප දෙකක් නැහැ මේ. ඕක නැති දවසේ තේරෙන්නේ. එනිසා ලෝකෙදී ලොකුම සැප දෙක කොච්චරයි ඒ නිසා ඒක බරපතල සැප. ඒකයි මේ ටොයිලට් වලට වේදනා. අදුක්කම සුඛ ගැන අවබෝධයක් ලබා ගන්න සීලෙම අපි පොඩ්ඩක් පමාරුමු. එතකොට මේ ටිකට් එක යනකොට දිගටම අපිට මේක සාකච්ඡා කරන්න වෙනවා. දැනට කරන්න තියෙන්නේ අද කුසුඛය ගැන අවබෝධයක් ලබා දීමේ මූලිකම පියවර වශයෙන් සුඛයක් දැන වෙලාගේ සුඛයක් වශයෙන් දැනගන්න නැත්නම් මෙනෙහි කරද්දී දුකක් දැනෙන දුකක් වශයෙන් මෙනෙහි කරන්නේ. එතකොට අද කොම සුඛේ කියන ඉබේම තර වෙනවා. මේක සුඛේ සුඛේ වශයෙන් දුක දුක වශයෙන් ඒ ඒක අතීතවම මෙනෙහි කර ගන්න පුළුවන් විශේෂයෙන්ම වෙන් කළ හඳුන ගන්න පුළුවන්. වැඩි කරනකොටින් බොහෝ කලකින් අතුක්කම සුඛයට එළඹන ගතියක් තියෙනවා. තල්ලු කරන ගතියක් තියෙන නිසා පැමිණෙන සෑම වෙලාවකම සුඛ සුඛේ වශයෙන් දුක දුක වශයෙන් වෙන් කළා හඳුනගන්න උත්සාහ කරනවා. අදුක්කම සුඛයට ඇලෙන්නේද ඒ පුද්ගලයා වේදනාවෙන් නොමුදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ ඒකයි ඉස්සලා අපි අර අදුක්කම සුඛය කියන කාවෝදකින් තොරව මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. අදුක්කම සුඛයට ඇලෙන්නේ මේ පුද්ගලයා වේදනාවෙන් නොවිදී. බුදුරජාණන්ස්කි කියන කසේ සඳහන් කරගෙන මුළු පැහැදිලි කරන්න කියලා ඉතල හොඳට සැප දුක දෙක කියන අන්ත දෙක වශයෙන් ඒක සඳහා ඇති මධ්‍යම ප්‍රතිපදා වශයෙන් තියෙන අදුක්කම සුඛය වශයෙන් ඒ අදුක්කම සුඛය අතහරින්න කැමති නැත්නම් අර කියන විදිහට ප්‍රයෝජනය ඵලයක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති බව. ඒ නිසා කරණ තියෙන්නේ අතරින්ද වුණත් දැනට අඳුරගෙන නැති වුණත් අදුක්කම සුඛයේ හොඳට සැපෙන් දුකේ මේක හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒක උපකරණයක් වශයෙන් විතරක් පාවිච්චි කරන මිසක ඒක මේ පුදු උඩ බඳ ගන්න උතුම්නක්වත් එහෙම නැතුව අවසාන ඵලවත් නෙමෙයි. ඒකට සැප දුක දෙකෙන් පරිබාහිරව ලබන අදුක්කම සුඛය ගත යුත්තකට වඩා හල යුත්තක්. ඒ නිසා ඒක හරි අල්ලනවා නම් වේදනාව ඇලෙනවා. ඒ නිසා ඒකට ඇලෙන්නේ නැති වෙන්නයි මේ ධර්මයේ විශේෂයෙන්ම මාධ්‍ය ප්‍රතිපදා සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක සාමාන්‍ය කර්ම අමතරකමයකට අමතර විදියකට තමයි මේ මාධ්‍ය ප්‍රතිපදා නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදා සකස් කරලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වේශා රැයටද කැමෙන් පසු බෙහෙත් නිවි ඇති නිසා ඔක්කොසක උදේතු පොතතාන සීල සමාදන්න හතර පවාරේ කර ආජීවට්ටම සීලේ සමාදන් වීමද එක උදේසිට ආජීවට්ටම සීලේ උදේසිට ආජීවට්ට සීලේ සමාදන් වීමද කැපවන්නේ වඩා අමුතු ක්‍රමයෙන් ආජීවට්ටම සීලේ සමාදන් වෙන්නේ මේ වගේ රිට්‍රීට් වලට අපි පුළුවන් තරම් මම උත්සාහය කරනවා. අපි ගන්නවා ගන්න පුළුවන් තරම් වෙලා මේ තියෙන නීති රීති වලට සම්බන්ධ නැහැ. මොකද මේගොල්ල මම දන්නේ මේ කවුද කතා කරන්න කියලා. වැඩ කරන්න ගියාම පළවෙනි මේ රිට්‍රීට් එකේදී කැප්කුසී නැට කතර කරලා. ඇට කැම ඉඳලා ඊට පස්සේ අනික් අයටත් දීලා හදා බෙදා ගන්න කාලා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන නිසා ලෙඩ කියලා කියන්නේ අතට කරදර කරේතු හෝ පහත් කරදර කිලක් නෙවෙයි නමුත් අපි මන්දෝත්සාහය කරනවා. අපි ගාන කරන අය කියනවා ක්‍රිකට්ට ඕන තරම් කට්ටි ඉන්නවා. එනිසා කට්ටි ගන්න ලීඩර්ෂිප් කෙනෙක් ඉන්නවා. ඒ තම තමන්ගේ පැත්තකදී වෙලා ඉඳන් කරගන්න. මෙහි ආනන්දරට වෙලා තියෙනවා ඒකට ආජීවකම සීලේ සමාදන් කටයුතු කරන්න. ඒ වගේම මේ වෙන කාටවත් හැඟෙන්න කරන්න බෑ. මේක මොකද එතකොට අර එක්කෙනෙක් විතර එක පැත්තක ගිහිල්ලා කෑම කණ්ඩායම් හරි විතර ගත්තාම මේක අර මුළු එකම අවුලයි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ දුර්ලභම ආකාරයෙන් දැනගෙන තියෙන අංශය අනික් අයට ඇඟෙට කරනවා. ඒකියාවේ සිය පීඩවන සතිය පීඩීවිති කාය චලනයේද සිටිවිලි මතද මේ දෙකේමද මුළු ක්‍රියාවලියේමද මේක තනි වචනිකයේ තියෙන ස්පර්ශය කියලා ගන්න. දැන් ඒකියාවේ සිය පීඩන කරා මේ පිටගෙන ඉන්නකොට මේ බර පොළවේ ගැටෙන තැන දිනුනොත් හැපෙන තැන ඒ වෙනතන අත මෙහෙම කියනකොට ඒ යකීම තමයි ගන්න. ඒකකොට ස්පර්ශයක් හැදෙන්න කායික ප්‍රදේශිකුත් බලපාන රූපකට කොටසකුත් බලපාන ඉතිරියස් කොටසකුත් බලපාන. ආම රූප දෙක මේ වැඩිමෙන් තමයි ස්පර්ශයක් ඇති වෙන්නේ. අපි ඉරියව්වේදී කොයි එකේදී හරි පරියන්කේදී හෝ සක්නේදී හෝ එතනද ජීවිතයේ ඉරියව්වල සතිය පිහිටවනකොට ඒ ගැටුමේ හැපිමේ වැඩිීමේ තමයි සිය පිටවන්නේ. ඒකට මේ දෙකේම සහයෝගය තියෙනවා නාම රූප කොටස් දෙකේම සහයෝගය තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරනකොට උස්ස ඉහළගත් සැනින් පහළ වැටීමද සිදුවේ. මේ පිළිබඳ උපවාසයේදී උපදේශ ලබා දෙමින් කවුරු ඉලා සිටිමි. ඉතින් මේක සාමාන්‍ය දෙයක්ද එහෙම නැත්නම් මේ භාවනා කරනකොට පමණක් වෙන දෙයක්ද කියලා මම දැනගන්න ඕනේ. හුස්ම ගන්නකොට ඉහළට සැනින් පහළ වැටීම සිදුවේ. ඉතින් මේක කාරණා දෙකක් වෙන්න පුළුවන්. මිච්ඡර කාල තිබිලා භාවනා කරනකොට නිසා සතිය පිහිටුණු නිසා දැනට වෙන්න පුළුවන්. දැන් දැනගත්ත වෙන්න පුළුවන්. ඒක නැත්තම් මේ භාවනා කරනවා කියලා හුස්මේ හැර පිළිවෙල හුස්මේ ආරි වෙනස්ලා කියනවා. ඉතින් වෙනස්ලා කියනවනම් ඒක ආයාස කෙරෙන ආයාසෙන් ගන්න හුස්මක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාක්‍යයෙන් මට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. නැත්නම් මම වාක්‍ය කියවනවා. ආනාපාන සති භාවනා කරන විට උස්වගත් ඉහළ හුස්ම ඉහළට සැනින් පහළ වැටීමද සිදුවේ. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශ ලබා දෙමින් කවුරු ශාස්ත්‍රීය මේකේ මේ උපදේශයක් අවශ්‍ය වෙන්නේ මේකේ විකෘතියක් වෙනවා. මේක නම් ප්‍රകൃතියේ මේක දිගටම ආනාපාන සතියේට පාදක කරගන්න එකයි. ඒ නිසා කාටරි එක විස්තර මේ සාකච්ඡාව සඳහා වුණාගේ පුද්ගලයාගේ අත්දැකීම දැනගන්න ඕනේ මේක සාමාන්‍ය තමන්ගේ හුස්මද එහෙම නැත්නම් හුස් භාවනා කරන නිසා අන්තරාකු මේ විකෘතියද එහෙම නැත්නම් ඒවට කියන තමයි විපල්ලාස කියලා විපල්ලාසන් කියලා එහෙමනම් විතර උපදේශ අවශ්‍ය වෙනවා සුභාන දිගට කරගෙන යන්න. යථාභූත ඥානය පිළිබඳව පහදා දෙන්න මේකත් මම අර ඉස්සලා කිව්වා වගේ වේදනාව පිළිබඳ කතා කරේ යථාභූත ඥානය කියලා කියන්නේ භාලි වචන සිංහලට දැම්මොත් ඇති හැටි දැන ගැනීමයි. ඉතින් ඇති හැටි දැන ගැනීම සඳහා විශේෂයෙන් භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපි මේ ඇති හැටි කියලා හිතාගෙන වෙන මොකද්ද එකක් දැනගෙන ඉන්නවා දන්නේ නැහැ. ඇති හැටි පිළිබඳව නොදැන ඉන්නවා දන්නේ නැහැ. අපි මේක සඳහා යනකොට මේ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍ය වශයෙන් කොටස් දෙකක් අරගෙන අපි සම්මුති සත්‍ය හොඳට පිළිසිඳිනවා සම්මුති සත්‍ය හරහා යනවා හරහා ගියා පස්සේ තමයි දවසක පරමාර්ථ සත්‍ය දැක ගන්න පුළුවන් දේ දා තමයි තනියෙන් බලන මිනිහයි අද්දකින් බලන මිනිහයි වගේ දර්ශනයේ වෙනසක් ඇති වෙනවා ඉතින් අර තනියෙන් බැලුවා පේනවා නමුත් ගැඹුර පේන්නේ 3D බලන්න බෑ තනියෙන් අද්දක දැම්මම පස්සේ තමයි ගැඹුරු වේදී. ඉතින් ඒ වගේ යථාභූත ඥානයේදී ඒ පරමාර්ථ ඥාන පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියන දෙකම විරුද්ධ වෙනවා. එතකොට ඒක නම් තේරුම් ගන්නවා. මෙතකල්ලේ සම්මුති සත්‍ය පවණක් ඉඳලා ගත දැනුමක් ඒ වගේම පරමාර්ථ සත්‍ය ඉන්නකොට ඒ ධන දෙයකම අලුතෙන් එකතු වෙන කොටසත් පිළිබඳව වෙනසක් ඇති වෙන නිසා දෙකම සම්බන්ධ වෙන ඥානයේ තමයි යථාභූත ඥාන දර්ශන කියලා කියන්නේ. ඉතින් ඒක මේ සාමාන්‍ය විපස්සනා ඥාන වල නම් මුල් අවස්ථාවේදී වගේ ඇති වෙනවා කියලා කියනවා. මුල ධර්ම වශයෙන් නම් දිගටම මාර්ගය දක්වාම එnde end end end ඉහළ මට්ටම් වලට සිදුනේකම දිනු මේ දිනුනේ යන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එලිකිත ප්‍රශ්න වශයෙන් නම් ඉච්ඡායි දෙවත්ලා තියෙනවා. කොමකට අසලියක් පොළ නැති භාවයෙන් වේද තියෙනවා ඒ නිසා මෙතන කොටයක් ස්වාමීන් වහන්සේ සම්මතවන කරන විට එක කප්පකට සම්පූර්ණයෙන් කියන්න ඉස්සරෙන්න අපි සිත අකු දෙකේදී මේක සතියද වරි වරක දන්නවා අපි මෙතන එක වැඩක් ඉවර කරලා විකට කරනවා නෙවෙයි එක වැඩක් ඉවර වෙනස අනිත් වැඩේ පටන් ගන්නවා. මේක තමයි චක්‍රවල ස්වභාවය. මේ ෆැක්ටරි එකක් හඳුනන බැච් සිස්ටම් කොන්ටිනියස් සිස්ටම් කියලා එකක් තියෙනවා. බැච් සිස්ටම් එකේ බැච් එකක් හරි ඉවර කරලා පස්සේ අනිත් බැච් එක ගන්නවා. කොන්ටිනියස් සිස්ටම් එකේ කැරකේ. ඒ වගේම රෝ දෙකත් ගත්තාම රෝ දෙක අරේ කියන එක ගන්න. රේඩියස් අම් කරතරෝ දෙක ගරාදි ගරාදි කියලා කියනවා. ඒ ගරාදි බැලුවොත් එක ගරාදියකට බර ගන්නවා. ඊට පස්සේ ඒක තනනකොට ඊගාව කරාදියට බර ගන්නවා. මේ මේ ගරාදින් කරාදියට බරමාරුවිල තමයි කරතරෝදක වෙන්නේ. ඒකම තමයි අප්‍රතිකාර කරන මේක ගරාදි වෙනවා, මේකේ නීතිය වෙනවා, මේකේ කුසල දෙනකොට ඊගාවට බර ගන්නවා. ඒ නිසා මේක බර ගන්න බර අනිත් ලෑස්තිනොත් මේක බර ගන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒක අපි ඇත්තටම මේ සක්මන් නොකරොත් අපි දන්නේ නැහැ. මේ වගේ මේ එකින් එකට එකින් එකට මාරු කරමින් යන වැඩ පිළිවෙලක් ගන්න. හොඳට අවධානය චාරණය කරන යනකොට දකුණු කකුල ගත්තොත් දකුණු කකුලේ බර කකුල ඉදිරිපතට සහ ඇඟිලිවලට යනකොට වම් කලදී වම් කකුල ගිහිලා පිටු බලලා ඉවරයි. එතකොට මේ දෙක අතර මේ මාර්ගය මම කියන්නේ ලෝකජීවී ඉතාමත්ම සූක්ෂම සන්තුලනයක් කියලා. මොකද මෙතනයි මෙතනයි 8 9 9 බර ගණවේද කරනවා. මේ කකුල මෙතන තමයි වාක්ම ඇට වැඩියෙන් කියන තැන ඒ දේ බැකෝ එකෙන් හදන්න බෑ තමයි. බැකෝ එක තමයි අර මෙහෙම මේ හරවන්න හදලා තියෙන්නේ බැකෝ එක පුළුවන් තරම් උත්සාහ කරන මේ මේ වැලමිට මේ මිකැනිකලි ගන්න කරන්න බෑ. එහාට හරවන්න මෙහාට හරවන්න මේකේ බර ගන්න මේක කවදා හරි අපිට තේරෙන්නේ කවුරු උලුක් වෙච්ච දවසේ. උලුක් වෙච්ච දවසේ පුදුම බයක් හිතෙනවා ගැස්සුනොත්. මොකද ඒකට මොකක් හරි ලෙඩ නැති වෙලාවේ සුකුලක් කරන කකුලක් තියෙනවා අපි දන්නේ නැහැ. මොකද එතන සිද්ධ වෙන ඒ වර තඩමාරුව මේකේ කරන ඒකට යන්නේක ඒක පුදුමාකාර සතුලනයක් මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මේ සතියේ ප්‍රශ්නයක් කරගන්න. ඒක හැමදාම සිදුවෙන දේවල් අපි ඒකට මේ අවධානය යොමු කරුවට පස්සේ සතිය යොමු කරුවට පස්සේ මේක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පේන්න පටන් අරගත්තාම මේකේ මේ මේ කකුලේ ඇඟිලි වල තියෙන ඇඟිලි වල පිටින ගතියක් වෙන. ඒතර මේ කකුලේ පිළිවිලි පර ගන්න ගතියක් වෙන. ඉතින් කොතරද සතිය පිහිටවන්න ඕන කියන ප්‍රශ්නයක් එනවා. ඒකට කියනවා ප්‍රකට තන සතිය පිහිටවන්න කියලා. යථාමකට විපස්සනා විනිවේෂෝ කියලා යමක් ප්‍රකටද ඒ කියන සතිය පිහිටවන්න. ඉතින් එතකොට මේ කොහොමදක සතිය කයේ හිටලා තියෙන්නේ? කය කොතරද තියන්න ඕන කියන ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී මේ රිලේ දේශ එක්ක එකට දුවනට බැටනේ අනිත් එක අතර දෙන වෙලාව. දෙන වෙලාවේ වැටුනොත් ඒක ඉතින් පරාදයි. එතන කියන්නේ දුවගෙන එන එක කරා දකුණු අතර බැටනේ කරගෙන ඉන්න ගන්න බලාපොරොත්තු වෙච්ච එක නම් වම් අත පිටි වම් අත පිටිපසට කරගෙන දුවන්න කියනවා. එතකොට එහා පැත්තේ ඉන්න එක දකුණුතින් අරගෙන වම් අතට ගහනකොට දුවන ගමන බැටනේ මාල් කරන්නේ. ඒ වැටෙන්නේ. එහෙම නැත්නම් ඇවිල්ලා දෙනෙක් අර අතට අල්ලගන්න ගමන් බැටරිගේ වගකීම යන්නේදී. වැටුණා ඒකෙදි කල්ලාට වඩා රියැක්ෂන් කරනවා. හොඳට ගෙනාපු ලීඩ් එක ගන්න නම් බැටරි වටන්න. ඒ වගේම මෙතන ගෙනාපු එක අරගෙන යන ඉතින් මේකෙදි නිකන් අපි ගත්තොත් මේ වෙලාවේදී අඩි 6ක් උස කිලෝ 60ක් 70ක් බරක් මේ මාරු කරනවා. ඒකෝට මෙහෙම හරි පුංචි ඉඩක ඕක සිද්ධ වෙන්නේ නම් කෝච්චි පිටක් වගේ පුංචි ඉඩකට. මේ පැත්තට යන්න පුළුවන්, මේ පැත්තට යන්න පුළුවන්, ඉස්සරහට යන්න පුළුවන්, පස්සට යන්න පුළුවන්. ඕකේ මාර්ගන මානවිය හිතා ගන්න. ඒක ඒ ශරීරය පිළිබඳ වුණත් අපි දාන ලෝකයේ උත්තම මැෂින් එක මේක. මේක මොනම දෙයක් අතතේ. ඒක අමාරු නම් තමයි අපි ටික තේරෙන්නේ. නමුත් අර සෞඛ්‍ය සම්පන්නව ඉන්න වෙලාවේදී බැලුවොත් ඒක කොහොමද වෙන්නේ කියලා ඒක පුදුම සුසර වීමක් පුදුම මේ සමතුලනීය වීමක් බය සමතුලනයක් වෙන්නේ ඒක නිසා තියෙන තියෙන පියවරක ඒක අදුරන්නේ මම නකන වශයෙන් නල අවබෝධික කටයුතු කරන්න පටන් අරගන්නවා නම් කොහෙ ගියා සක්මනේ ගියත් එදිනදා වැඩකට කොහෙ ගියා එතන හිත තියාගත්තාම සෑහෙන හොඳ අරමුණක් සෑහෙන හොඳ නිමිත්තක් ලැබලා දෙනවා මේ සක්මණේ මේ මේ වැඩේ අල්ලගත්තා. එකින් එකට මේ බර මාරු කරන බෑ. සංතුලනය කරන තැන හරිම මේ පුදුම එකලසක් මේකේ තියෙනවා. එකම ප්‍රශ්නේ ගන්නකෙන්නේ කොතනද හිත තියන්නේ කියලා දලවාසීන් දෙන්න තියෙන උත්තරේ තමයි වඩා ප්‍රකටතර හිත තියාගන්නේ කියලා අන්තිමට බැලුවොත් ආස්වාසයේ දෙවිල ප්‍රසවාසයේ පටන් ගන්නකොටත් ඔය වගේ එකක් වෙනවා. විශේෂයෙන්ම ප්‍රසවාසයේ දෙවිල ආස්වාසයේ පටන් ගන්න දැන ඉතාමත්ම සූක්ෂමයි. ආශ්වාසයේ දිවිල ප්‍රශ්වාසය පටන් ගන්නකොට පොඩ්ඩක් හිසුගලන් ඉසුගලන්නේ ගැක් තියෙනවා. ඔය ප්‍රශ්වාසය වල ආශ්වාසය පටන් ගන්නකොට ඇඟට පේන්නේ නැති වෙන්නේ නිකන් මල්ලෙන් ගිහිලා කරනවා. ස්පැන්ඩුමක් කරනවා. ඒ වගේම ඕනම තැනක ඉඳලා අපි එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වට මාරු වෙනකොට අපි උගාක් වෙලාවට ගන්නෑ. ඒක හරියට කියනවා අපි මේන් රෝඩ් එකේ වාහනයක් කරගෙන ගිහිල්ලා එක්සිට් එකක් ගන්න හදනවා නැත්නම් පැත්තකට හරවන්න හදනකොට අපි දැනගත්තේ නැත්නම් ඇක්සිඩන්ට් තියෙන වෙන්නේ ඉඳ වැඩි. ඒ නිසා මේකට කියන ඉරියාපත සංදි කියලා. ඉරියාපත සංදි සතිය කැඩෙන්න හොකක් ඉඳ වැඩි. ඒ නිසා නමුත් වාහන පිළිබඳ විද්‍යාවේදී උගන්වනවා හන්දියකදී වේගතරතුම වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ ඇක්සිඩන්ට් එකක් කරලා. වේගය අඩු කරලා අනිකායට සිග්නල් කරලා පාලනයේ අතුත ගන්න ඕනේ. ඒ පැත්තේ ගෙන වාහන පිටිපස්සෙන් ගෙන වාහන ඉස්සරහින් යන වාහන වලට බාධා නොකර තමන්ගේ පැත්තට වාහන දාන. මට ගමක සමාන නගරවල යනකොට පටන විශ්වාසයෙන් මම ඇදේ වහ ගන්නවා මට නම් තේරෙන්නේ නැහැ මොකද රවුන්ඩ් බවක් තියෙන සමානට එහාටත් කරගෙන මෙහාටත් කරගෙන. මොන කාරිකත් ඉතින් UK වල දෙකක් මම දැක්කා. ඇතුළට රවුම් මේ පැත්තට කරනවා පිට රවුම් මේ පැත්තට කරනවා. ඉතින් ඒ ඩ්‍රයිවර් වලට මැදිච්ච වගේ ඕන් ඈත දිහා දැනගෙන හරිය කරනවා එක්සිට් එක වෙනකොට දෙක ගත්තොත් ආය හැතැන්න හතරක් විතර රවුමක් ගහන්න ඕනේ අලවදී. ඉතින් ඒකෙදී ඒ අල්ල දැනෙන්න හරියනවා. ඒ වගේ තමයි ඉරියාපත සාන්ති වලදී කොතනදී වුණත් සත්‍ය පිටවට පුරුදුනොත් ඒක සෙල්ලක්කාර ගමන් කරගත්තොත් විනෝදාංශයක් කරගත්තොත් ඔය සාමාන්‍ය කාර්ය බහුල ජීවිතය ගත කරද්දී ඔය মালටි ටාස්ක් කියලා කියන්නේ ඒක කරන ගමන්වත් මේ සතියේට මේ වැටේ අතපද වැටෙන්න දෙන්නේ නැතුව සතිය පවත්වන ගමන් මේ සෙල්ලම් මොකද අපි සතියේ සතිය කරනකොට නැතුව කරා කය මේ වැඩ ටික කරන්නේ කයට ඒක හොඳට හුරු වෙලා තියෙන. ඒක කියනවා බොඩි නොලෙජ් කියලා. ඒක දන්න. අපිට තියෙන මේ වෙන වැඩේට ටෝච් එකක් ගහුවා වගේ වැඩි අවධානයක් යොමු කරන්න විතරයි. සක්මණේ ඇති හරිම අභියෝගශීලී හරිෂෝ. ඉතින් බාරකව සහ සැහැල්ලු බව හැට අවුල මේ අඩිය තියෙනකොට එතන පොරොසි බව දැනෙනවා සිංහිලි බව දැනෙනවා ඒ සමගම මේ අර පොරොසක් මේ හැදෙන්නේ කරන්නේ ඒ වගේ අවස්ථාවල් කොහොමද අපි පිළිකරන්නේ සතුට ඒක ඒ වගේ ප්‍රශ්න දෙන්නේ මොකක්ද මොකද ප්‍රශ්නේ කොහොමද ඒ සත්‍ය පිළිතුර ගන්න එකක කියලා තමයි ඔය ප්‍රශ්නේ මම වෙනවා කියන්නේ. ගොඩක් දෙයක් තියෙනවා කොහොමද සතිය වේ කරන්නේ කියන ප්‍රශ්නේ නගන්නේ. මේ වදයක් දිහා බලනකොට මොකක්ද යද බලන්නේ? පොතියෙ දිහා බලන්න බෑ. විමසෙක් නෙවෙයි විමෙන පොතිය. පොතියේ සතිය වේ කරන්න පුළුවන්. ඒ නිසා මම තව ටිකක් දාන්නම්. ඒත් ප්‍රශ්නයක් නෑ. නිශ්චිත දෙයක චංචල දෙයක් පදින්න උත්තර. අ සෑම දෙයක ගොරෝසු දෙයක් හැදෙනවා. උණුසුම සිසිලස තියෙනවා. මේ වගේ පැතිකඩ වාසියක් තියෙනවා. ඒ පැතිකඩ රාශියම ඒ කියන්නේ මේ විචිත්‍ර චිත්‍රයක් කියන්නේ මුළු ටැපස් එකක් ඒක දිහා පොදු බලන එකයි. ඒකේ අරක හොඳයි මේක නරකයි කිව්වොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවේ. ඒ කියන්නේ මුළු එකේ කොතනද අවධානය යොමු කරන්න කියන ප්‍රශ්න දාපු මුළු එකම ගන්න. මොකද මම ඉඳලා දකුණට මාරු වෙන වෙලාවක් ඒ වම කියලා අරගෙන ගිහින් ඉවරයි දකුණ කියලා පටන් ගන්නවා. දකුණු කියලා අරගෙන ඉවරයි මම පටන් ගන්න හදනවා මේ පේන එක ලාභයක් දියුණුවක් ප්‍රගතියක් ඉදිරියට යන්න හදලා ඔතනදී සැක ගන්න කවුරුට දැම්මොත් වෙන්නේ අර කුඩලට රුළු ගැහුවාගේ අර සත්‍ය සම්පූර්ණ හැල්ලුම් කාලා ලැජ්ජ වෙලා පස ගන්න. ඒ දැනෙන ගතිය තව තවත් උනන්දු කරනවා. පුළු පුළුවන් පැතිකඩ. පතරේ වතන පඩවි ගතිය තියෙන ගොරෝසු ගතිය සියුම් ගතිය තියෙනවා නිශ්චල ගතිය චාචල ගතිය තියෙනවා උසුම ශිෂ්ටස තියෙනවා කම්පණය වෙන එක වායු ධාතුක ආපෝ ධාතුවේ තියෙන ගතිය තමයි මේ මේ වැඩ කරගෙන ගියාට කය වේදේ පතුල විසිරලා ආකට යන්නේ එහෙම ගුලිය හිටිනවා හැදී එයා තියාගෙන ඉන්නවා මේ මෙතුපියක් වගේ අල්ලගෙන ඉන්න ගැටයක් තමයි මේ ටිකේ එහෙම නිකන් මේසයක් අතේ දාලා දුවගෙන විසිරියක් නැතුවෙන් අල්ලගෙන ඉන්නේ ආබන්ධන ශක්තිය ඔක්කොම තියෙනවා. ඔක්කොම එක සැරේ දකින්න බැරි වෙයි. නමුත් වැඩියෙන් දකින්න යනකොට හොඳයි. දන්නතර එකකින් පටන් ගන්න බොහෝ දේවල් විවිධාංගීකරණය වෙන එක විස්තරාත්මකව දකින්න එක තමයි අපි උනන්දු කරන්නේ. ශරීරයේ කවිඥා පස්සේ පටන් ගන්නවා කියන්නේ ශරීරයේ කවිඥා පස්සේ ඒක එහෙම හදන්නකොට මුළු ශරීරයම මේක දෙහැකියක් අතර ඉන්නවා වගේ. ඒකත් වෙනස පොදුව ඒ ඒ සමහරවිට නැතිවගේ පොදු දෙයක් හැටියට බලන්න නැත්නම් අප උත්තරයක් ගන්නවාද ආශ්‍රද ප්‍රසාරය. මෙහෙම මුචිලා උත්තර දෙනවට වැඩිය ඉස්ලාමයේ මේ දෙයක් වෙනවා දකිනකොට යෝගාවචර රුගාක් වෙනකොට සබකෝල් කරනවා භාවනාවෙන්ද නැත්නම් කැඩෙනවද කියලා. භාවනා කිච්චේ නිසා තේරුම් ගන්න ඕනේ මේක මනෝ විකාරයක් නෙවෙයි. මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි භාවනාදී කෙරිච්ච දෙයක් කියලා. ඒක හුරු කරන වෙලාවේදී මේ භාවනා කරනකොට මේකේ කම්පන චංචල ගතිය නැත්නම් මේ මෙතකොටි විසිරලා ගියා වගේ අලුගොඩකට ගලක් ගහුවා. ඒ විශ්ෙන් ගත්තා ඒක හොඳට බලාගෙන මම ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. මට ඒක බලන්න පුළුවන් නම් බලන්න ඉන්නකොට ඒ දෙල්ලන් යන අතරමැද අනම්මඟ පේනවා. ඒක හරහා ඒක තියෙද්දි ආනපන පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සෙල්ලා අපි මේකට බය අරගන්නවා. මේක සැක දුරු කරගන්නවා. මුළු එකම දිහාම හොඳට බලනවා. ඉන්නකොට ධක්කිතාලනවා කියන්නේ මේ වුණාට බැරි වෙනවා. හුස්ම ගන්නවා. හුස්ම ගන්නේ කොහෙද කියලා බැලුවොත් මේ කම්පන චංචල තියෙද්දි හුස්ම පේන්න පටන් ගන්නවා. එනිසා මේක අර පියවර කීපකින් දිරවනවා. එක සැරේ කරන්න අමාරුයි. ඉස්සෙල්ලා කරන්නේ මේ අස්වාභාවිකයි කියන සිද්ධිය බුදු දෙයක්, නියම දෙයක්, ප්‍රകൃතියක් කියන එක සාතික කරගන්න. එහෙම නැතුව මේක මනෝ විකාරයක් හෝ දෙයක් නෙවෙයි කියලා ඊට පස්සේ ඒක දියුණු වේගෙන යනවා නම් වැඩි වෙලා යනවා නම් තමත් යෝගාචර සැකයි. නමුත් යම් දාර්ශනික දිගට පවතින හෝ අනිවිප පවතිනවා ඒක පවතිද්දිම තානාපාරත් කියනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා දැන් මට මේ වෙච්ච සීතියේ කැපුල කපල දැන්ත වෙල පැද්දෙන ගතිය දැන් මූලක් දැක්ක හැටි මැදක් දැක්ක හැටි අගක් දැක්ක හැටි මොකද හේතුව එන්නේ ඉස්සෙල්ලා තානාපන තුන මේක දැකලා ඉවරලා පස්සේ තානාපන තියෙනවා ඒකට මේ දෙක අතර මැද තිබුණු කැලේ මගේ අතට අහු වෙලා තියෙනවා ඒක මගේ පාලනයක් තියෙදී ඒක මාව පාලනය කරන්නේ මම ඒක දැන් පාලනය කරන්න පුළුවන් කියලා ඉතින් එකකින් අල්ලගත්තා පස්සේ ඒ කතාව ගන්න කොයි එකද මම නම් කරන්නේ අනිවාර්යයෙන්ම කාට නමුත් මොකක් හරි ඔය විකෘති දේවල් මතුවේ ඒ වතුන හැම එකේම මුල වැදාක දකින්න මිස නොයයිතු කියන්නේ නැත්නම් එපා. ඒව අගින්න ගන්න හදන්නේ නැත්නම් එපා. ඒව කරගෙන යෑමේදී සැකදුරු කිරීමට මුලට අගට ආනබන තියාගත්තාම හැරමිටියක් තියාගත්තා වගේ අර මෙහෙල කරගෙන මිනිස්සයා ආනපන තියාගෙන කොයි එක ආවත් ඒක හරහා යන එක තමයි කරන්නේ. වේදනාවක් ආවොත් කියන්නේ මොනවාගේ වේදනාවද? අභ්‍යන්තරයෙන් කායික වේදනාව එනකොට ආනාපාන සතිය හරහා යන. ඒකවල ගැටලුවක් එන්නේ නැත්නම් වේදනාව වැඩිදෙස එන්නේ නේද? වෙනවා. ඒ තමයි මේ වෙලේ වුණා පටන් අර ගන්නකොට සැක හිතෙනවා. පටන් ගන්න ඉන්නේ වැඩි වෙනවනම් සැකේ වැඩි වෙනවා. ඇද්ද ගන්න හිතනවා යන්න හිතනවා. ඒකට ආනාපානෙන් අපිට අත ගන්න සංසන්දනය කරගන්න වෙලාවක් පරවෙන්නේ. ඒ නිසා දැඩි වේදනාවක් එනවනම් ඒක මේ භාවනාවෙන්ම විසඳන්න පුළුවන්. භාවනාවෙන් විසඳිය යුතුයි කියලා දෙයක් නැහැ. ආධුනිකයන් විශේෂයෙන්ම එතකොට දැනගන්න මුල දක්ක තියෙන වේදනාව, මැදට ගිරද වේදනාව එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වේගන යනවා. වැඩි වේගන යනවා අපිට නැවත ආනාපාන ගන්න පොරොත් කිතු කර ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් වේදනාවේ ඒ කියන්නේ කය කයේ දැනුමින් කෙරෙන දේ වේදනාවේ තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම ඒකෙදී හිතෝනේ කියන්න බෑ. නමුත් සැරයක් එක වෙලා දෙසරයක් එක වෙලා තුන්සරයක් එක වෙලා ඒක දියුණු වුණා. හිත දියුණු වෙලා තියෙනවා. ඔයිට වැඩි වේදනාවක් ටිකක් ඉන්නවා කිය වේදනාවත් එක්ක බොන්නට පොන දාගෙන ඉන්න පුළුවන්. නමුත් තාමත් බෑ වේදනාව හරහා ආනපනිට. නමුත් ඒකෙන් අදහස් කරන්නේ වේදනාව හරහා ආනපන යන්න බෑ කියන මොකද සර්වඥාන්සේ ඒ රාහුල ස්වාමීන් වහන්සේ දේශනා කළා තියෙනවා ජීවත් වෙන කාලයේදී ආනාපානයේ 11 ආකාරයේ හැම පැත්තකම දැකලා තියෙනවා නම් ඡටබක ප්‍රසආසපි ඥානිතෝ නිරුච්ඡන්ති කියලා. මරණාසන්නෝත්තේ මරණ වේදනාව මැද අන්තිමට පිට වෙන හුස්ම රැල්ල දැක දැක දැන දැන පිට වෙනවා. මරණ වේදනාව කියන්නේ මරණ වැඩන්නේ. ඒකෙදි හුස්ම බල බල යනවා. එතකොට මේ තක්කු මුක්කු කලබලයක් නැහැ. අඳුරු කෙනෙක් එක්ක යනවා වගේ දන්න කෙනෙක් එක්ක කතා කරලා යනවා වගේ අනිදයි තියෙන්නේ. මේ ආධුනිකයට ඒක කරන්නේ. ආධුනිකයට ගොඩාක් වෙන්නේ වෙන මොකක්ද කියන්නේ මේ ශක්තිය නැති නිසාවත් සැකේම තමයි තනි දේ සැකේ. ඉතින් ඒ නිසා ඒකට ටික ටික මේ සැකේ දුරු කිරීම සඳහා ආසල් ප්‍රසවාසයේ වේදනාව තියෙනකොට කොහොමද දැනෙන්නේ? පොඩි වේදනාවක් වුණොත් මැද වේදනාවක් වුණොත් ලොකු වේදනාවක් වුණොත් කියන හැම වෙලාවෙම මූල කර්මස්ථාන සාපේක්ෂව බල බල යනකොට අදට වැඩිය පුංචි වේදනාවක් හිත ඉවසන්න පුළුවන් නම් අනිද්දාට ඊටත් වැඩිය ලොකු වේදනාවක් විඳින්න පුළුවන් නම් ඒක තමයි භවනා ජීවන කියලා කියන්නේ. එන්නේ ඉන්නේ වෙනකට වැඩි දැරීමේ ශක්තියක් යොසීමේ ශක්තියක් තියෙනවා. ඒක තමයි භවනාදී මේ උපේක්ෂාව තපස කියන කියන්නේ ඒකමයි. ඒකෙන් තමයි මනින්න පුළුවන් තමයි වෙනකට වැඩිය පරාසයක සමතුලිතතාවය නඩත්තු කරගන්න. ඒ there's um, කෙනෙක් ඉන්නවා කියන්නේ සමාජ ක්ලෝස් එකකින් සමාජ රෙස්පොන්සිබිලිටි එකක් කියන එක කියන්නේ දැක්කේ නෑ වගේ මේක මේ පිටකට මේ තාර දෙවිත් කියලා තේරෙනවා නම් ඒක දෙන්නේ හැමදේම කරන්න පුළුවන් දෙයක්. හ්ම් දැකලා දැක්ක නැති දෙයක් විදිහට දැක්ක දැක්කම නතර කරන්න කියන එක දැකලා නොදැක්කා වගේ ඉන්නවා කියන එකයි දෙකක්. ඒක දැක්කම කොහොමද කරා ඒ මතින් අපි විවිධීචයකට යන්නේ නැහැ. මේක හොඳ නරක තරතරම් බලන්න යන්නේ. ඒකට ඉන්ටර්ප්‍රිටේෂන්ස් දෙන්නේ නැහැ. කමෙන්ටරිස් නැහැ. එතන නැතර. එතකොට දැක්කේ නැහැ කියන්නේ. මේකට මේක හතර පැත්තකින් පෙන්නලා දෙනවා මේ කාලකාරණ සූත්‍රයේදී සර්වපීනිසේ සඳහන් කරන එක හැමයි ඥානানন্দ සවාසේ සුද්ධ කරන සුද්ධ කරන කියන අටුවාවේ ඉතාමත්ම ඔද්දා වෙලා කියන මේක හරි අදහස දෙන්නේ කියලා දිත්තේ දත්තබ්බං මඤ්ඤති දත්තාරං මඤ්ඤති දත්තබ්බං මඤ්ඤති අදිත්තං මඤ්ඤති කියලා. ඒ කියලා දෙන අපි දකිනවා මේ දැකපු දේ මේට වඩා දකින්න දෙයක් නැහැ. දෙපෙන්නා ඔච්චර තමයි. ඒ වගේම මේක දැකිය යුත්තකුත් නැහැ. ඒ වගේම දැකීමට වටිනා දෙයක්වත් නැහැ. අදිට්ඨ මනිය දැක්කේ නැහැ කියන්නේ නැත්නම්. Taman ජීවිතයේ ඔබේ මොනවාරි දකින්නවනම් ඒ දකින්න දෙයි ඊට වඩා දකින්න දෙයක් නැහැ දෝෂල බලන්න දෙයක් නැහැ ඔච්චරම තමයි. අපිට මොනවාරි හරි මොකද ලක් කරලා බලන්න ලොක් කරලා බලන්නවා zoom in කරනවා zoom out කරනවා ඒක බුදු දනකට මේ තමයි කෙලෙස් වල තමයි කවුද කියලා කෙලෙස් එක සම්බන්ධ වෙන්නේ මේ බලන රූපය ඒ තමයි සම්බන්ධ වෙන්නේ ඇයි තමයි ඔය දැක්කේ දැක්කේ උන්ට එහා දැකිය යුත්තක් නැහැ දැක්කේ නෑ නොදකිය යුතු කියලා දෙකුත් නෑ. ලෝකේ දැකිය යුතු කියලා දෙකුත් නැහැ. ඔච්චර තමයි. ඔය පිළිච්ච ටික තමයි. ඔය ගියාට අපි ඔය ඉන්ටර්ප්‍රිටේෂන් දෙන්න හැදුවට කමෙන්ටිස් දෙන්න දු ඒ ඔක්කොම තමන්ගේ කෙලෙස් මිස බුදුචානන් වහන්සේගේ සර්වඥතාඥානෙ මොනවාද කරගන්න තියෙනවා විත්තා දත්තබ්බන්න මඤ්ඤති තක්කාරම් මඤ්ඤති දත්තබ්බන්න මඤ්ඤති අදින්න අදිත්තන්න මඤ්ඤති. අනේ නැද්දකින් කියන්නේ නැහැ. මේක නොදැකිය යුතුයි කියන්නේ නැහැ. මේක තව හැරයක් බලන්න වේවා කියලා හිතන්නේ නැහැ. මේක නම්බර අනේ බැලිය යුක්තව කියන්නේ නැහැ. දකින්න කොච්චර හොඳයිද කියන්නේ. ඒක දැක්කේ කස්මන රූප තමයි ඔච්චර දරන. ඉතින් ඒක මේ අටුවාවේ විනිශ්චය කරනකොට ගොඩාක් පිටුල දෙක පස්සේ නිවැරදි වීම දේශනාවේදී අභිදන අවසාන හරියට යනකොට ඔකාලකරම සූත්‍රයේ ඇතනදී කාලකරම සූත්‍රයේ දේශාඥාසකව ඉංග්‍රීසි පොතක් තියෙන දැන් සිංහල පොතක් තියෙන නිසා දැන් මුද්‍රණේ තියෙනවා. ඉතින් ඒක හරිය මේ විප්ලවීය ප්‍රකාශනයක්. අපිට යමක් දකින්න හමුනොත් දකින්න දෙයට එහා ආය එළවෙලව බලන්න දෙයක් නැහැ. ඔගේ බැලිය යුක්තක් කියලා දෙයක් නැහැ. බලන් තරව වටින දේකුත් නැහැ. දකින්න එකයි කියන දේකුත් නැහැ. ඔච්චර තමයි. අරකම තමයි අර දිත්තේ දිත්තර වත්තන් කියන එක හතර පැත්තකින් එකම ප්‍රකාශනයක්. ඒ වගේම මේ චක්කු මාසේ යත අන්දු. ඇසත්තේ නමුත් අන්දේ කුසේ හැතරෙන්නේ කියලා. ඒක ඒ කාලේ මේ අලුත් දෙයක් වෙන්න ඇති නැත්නම් ත්‍රිපිටකයේ තුන් හතර පැති උඹ මතුවෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සල ප්‍රබල ඉගෙනීමක්. දෙක තිබුණාට මොකද? දැකලා ඒ දැකපු දේ මාළුවාගේ මාළුව අරගිල්ල වගේ ගිල්ලලා අහුවෙන්න එපා. නාගයට කියනවා ඉතතදී ලස්සන කතා කරනවා මේ මේ රටපාල ස්වාමීන් වහන්සේ මන්දේ හැම කාපන් මන්දලස කරනවා. හැම හැම කාපන් හැමට තියෙන හොඳ ලස්සන සෝමක්. අර ගෙඩිය පිටින් ගහුවොත් කොක්කත් එක්ක යනවා. පිටින් කන්නෝනේ යම හැබැයි මන්දගත කරලා දැනගන්න මේ ගැතිය මන්ද තියෙන්නේ කියලා. රවුත් එක රණ්ඩු කරලා ගිහින් ගිල්ලුත් කොක්කත් එක්ක යනවා. මල්ල රස ගන්න නැතුව හැම කනවා කියන එක තමයි මහානකම කියන්නේ. මහානකම කරනකොට හැම වැත්තෙම හැමේ. හැබැයි දැනගන්න හැම එක ඇතුළෙම මෙහෙම ඉච්ච කොක්කක් තියෙනවා. ඉදිය පිටින් ගාවොත් කොක්කේ උඩට ගත්තා ඊට පස්සේ මාළුවකට දැම්මම ගාය ගොඩ න්‍යාය කතා කරන්නේ නැහැ. කණ්ඩෝඩේක හැම කණ්ඩෝඩේ මන්ද කරා. ඉතින් මේ රත්පාල ස්වාමීන් වහන්සේ ගෙදර ගියාට පස්සේ පරණ නෝනලා දෙන්න ලෑස්ති කරලා රත්තරන් වරු තියලා අම්මයි තාත්තයි ලෑස්ති කරනවා බුදුන්සලා සිවුරවල්. ඉතින් හම්බුත් කියනවා දැන් වෙලාව හිටින් මම පිට බදයි. එතන ඉන්නේ කියලා දාන හතර දුන්නාට පස්සේ ඉතින් දාන බන්දල යනකොට අනුමෝද ලබන්න කියලා යන්නේ මුවවැද්දා මුල් කල්ලා ගන්න හැමක් කටවලා කියලා පැත්තකට බලහින්දදී දක්ෂමෝ ඇවිල්ලා හැම කාලා මන්දගස නැතුව යනකොට මුවවැද්දා කඳුළු පිළි දෙරටින් බලා සිටින්න ASCII මමත් මේ ගෙදෙට්ට ඇවිල්ලා හැම කාලා මන්ද ගස ගන්න නැතුව උගල ගස ගන්න නැතුව යනවා කියන්නේ. ලේසි නෑ ලේසි නෑ වගේම හරි ජොලි වැඩි. හරියට කවදා හරි මේක දැකගත්ත දවසේ කරන්න ඉගෙන ගත්ත දවසේ කවුරු කොයි කාලේ චෝදනා කරත් Taman දන්න මෙච්චර මගේ සීමාව ඒක මමත් මේක සිද්ධ වෙච්ච දේ ඒක පිළිදෙන උදාහරණයක් නෑ කනගාටු වෙන්නේ නැහැ ඒක නෑ කියන්නේ නෑ ඕක කාටද අනේ මෙහෙම කරපන් කියලා බලන්න දෙයක්වත් නෑ ඒකයි බුදුදහම කියන්නේ විච්ඡා දත්තම් බන්නමයි දත්තාරම්මයි දත්තම්බන්නමයි අදිත්තම්මයි ඒ ඒක මම හිතනවා හරි ඒ කියන්නේ මේ ඉදිරිපත් කිරීම හරිම සෙල්ලක්කාරයි කටපාඩම් කරගෙන තියාගෙන අපි අහුවෙන මේක සම්පූර්ණ මන්දපු යෝගලපු ලෝකේ ඒ කියන්නේ නෑ කහවල් කෙනා නෑ කියලා කෙනෙක් නෑ. තියෙනරි සේරම කර්ම රස කරනවා. හදලා තියෙන්නේ. ඒ කර්ම දෙක හේතුව වෙන්නේ අර කිසි ප්‍රශ්නයක් නෑ ඔච්චර කරු තුනේ. දැන් තියෙන ධන ප්‍රමාණය විතරයි හරියට එතන ඉඳන් ගන්න ඕනේ. දැලිපිය කාලා කපන්න ඕනේ මයිල කැපිලා හම්බුල කරේ. ඒ ධර්මතම ගාලා තියෙන්නේ. ගානට ඇද්දලා පස්සේ අමෝ අප කැපේ කියලා දැලිපිය අතර ගන්න තියෙන කරන්නේ නැහැ. බසෙන් ගාන මේ මේ මම විතර මේ සතිය වඩනකොට තියෙන සෙල්ලක්කාරම තැන තමයි බුදුජානකේ කියලා තියෙන අතේතු වල නැත්තම් වසභාජනයේ අත දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ. අත තුවාල තිබුණොත් තමයි වස ශරීරගත වෙන්නේ. ඒ නිසා වසට වසවල මිනිස්සු ඔළුවට ගහගන්නවා මේ වටින වැඩක් කරන්නේ උකට අත දාන්න ඕනේ නැහැ කියලා. මොකද අතේ තුවාල දුන්නේ නැහැ නේද? අත දානවා. ඒ වගේ තමයි කොයි දෙයක් හොඳ දෙයකට ඒකෙන් තමයි කෙලෙසේද නැද්ද කියලා තීන්දුව වෙන්නේ තමන් ඒකට ගන්න ප්‍රතිචාරයක් මත. ඉලක්ක ඒ දේ හෝ දැකීමෙන්නේ. ඒක තමයි පිටේ දිට්ඨි මත කියලා කියන්නේ. ඒ නිසා ඔපිසිකේ පොස්ටි වෙන්න පුළුවන්. අතර තමන්ගේම සාපෝණි දිට්ඨි තිබුණා. තාරුක් වෙන්න පුළුවන්. දැකලා නොදැක්කාසේ ඉන්නේක ඉතාලම දක්ෂයි. ඒ මම පුංචි කාලේ මට මතක නැහැ. ආපතාවක් කියලා දෙන්නා ඒ ළමයා ලියනවා තාත්තගෙන ඉස්සෙල්ලාම සිගරට් ටැබ් එක අහුවෙච්ච දවසේ. අහුවෙච්ච දවසේ තාත්තා දැකලා දැන් මොනවක් කියන්න නැතුව ඉන්නවා. එච්චා ඊට පස්සේ මොකද සිගරට් කොම්බේ. ඒ කියන්නේ යා බලාපොරොත්තු අනිවාර්යයෙන්ම තාත්තා ගහයි. බණි. තාත්තා මොනවත්ක්ම කියන්නේ නැහැ. මොනවත්ක්ම ඒක ගණන්ම අරගන්නේ නැහැ. එච්චා. කරලා බලලා කරනවට වැඩිය නිකම් ඒක පාඩමක්. අපි කරන්නේ අදාළයි. තමන් හඳ තමන් හිතන කොනකට දරුවා කියන කොනකට ගහන්නේ නැහැ. අපේ සාමාන්‍ය ක්‍රමය. ඒක නෙමෙයි කරන්න දෙන්නේ. දැක්ක නොදැක්ක වගේ දෙමපික සින්දන්න දැක්කම දැක්කා. ඔබට ඕනේ chance එකක් දුන්නා. දෙකයි ඒක නිසා දෙවෙනි සැරේ chance එක ගන්න යන්නේ මොලේ තිබුණේ. දැන් අපිට බැරි අපේ පිළිබඳව අනන්ත පිළිබඳව විශේෂ මාතේ කියන පාහර ගතිය තමයි. තුච්ච ගතිය තමයි. අමන ගතිය තමයි. තමන්ට තමන් මොනකම් අපි මේ භාවනා කරන්න ගියාට පස්සේ පුදුමාකාර විදිහට තමන්ට වෛර කරන්න පටන් අර ගන්නවා. හුස්ස ළඟින් මැසේ. ඔච්චරට කිලි ගානක් නැතුව හිටියා. දැන් මේ මොකද්ද එකක් අටවතුනක් දාගෙන හොඳට ගැස්සෙන්න දෙන්නේ අහුවෙන්නම එදන් දිහාරියටම ඉර යනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒ වැරදි ටික කුරුදුතාවට වෙනවා. විද්‍යුත් එක සතියට අල්ලගන්න එකයි තියෙන්නේ. තමන් පිළිබඳ ගොඩාක් මෛත්‍රී කරන්න ඕන. ගොඩාක් අනුකම්පාවෙන් ඉන්න ගොඩාක් දරණ සුළු ගතියක් ඇති කරගන්න ඕනේ. එතකොට තමයි මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා ආත්මනුකම්පා නැත්නම් තමන්ට තමන් අනුකම්පා කරන ගතිය අඩුම සත්තු යාගේ තමයි යෝගාර්ථය. කවදාකවත් නම් මොනම හේතුවක් නිසාවත් තමයි උන්චියලත් එක්ක සමාන දෙන්නේ නැහැ. ඒ දඩකොට hina යන මොන මොන දෙයන්නේ හාල් කරගන්න දන්නේ අනුකම්පා කරනවා. ඉතින් ඒක අනුකම්පා ඉල්ලගෙන යාඥා කරනවා. යාඥා මේ මට අනුකම්පා කරන්න කියනවා. එමෙකද අර මනදව මනක තමන්ගේ වැරද්දට සමාධියට දැන නැති ගතිය මේ ඒක එන්නේ ඇත්තටම බාහම උගාවක් කරලා ඉහළට ඉහළට යනකොට තේරුම් ගන්නවා අපි කැපේ තමයි තමන් අනුකම්පා ගන්න නැති මිනිස්සු කවදාකවත් අනුකම්පා කරන්නේ ඒක විපස්සනා කිසි තරක පහත් කළ සාකච්ඡාවක් නැහැ අර හැම අනුකම්පාවක කියන්නේ තව රැද්දක් කරන දෙන්න සමාවක් නෙවෙයි අනුකම්පාව කියලා කියන්නේ ආයති සංවේ කියලා අපේ ශාසනය සඳහන් කරන්නේ මත්තර නොකිරීම පිණිස හෙළිදරව්වක්. තමන්ගේ වැරද්ද හෙළිදරව් කරනවා. හැබැයි අධිෂ්ඨානය කරගන්න මීට සෑ මීට පස්ස වෙන්නේ. ඉතින් ඒක උඩ ඕන තරම් ඒකෙන් හැදෙන දින අවස්ථාවේ. එන්නේ මේ මේ ප්‍රශ්නේ ප්‍රායෝගික පැත්තට හරියට උත්තර දුන්නාද කියලා. නමුත් මේ ඔය කීත්‍රය ඇතුළත උත්තර හොයන්න පුළුවන් කියලා මට හිතෙනවා. දිත්තේවිතමත්තං හේතුකමත්තං හේතුකමත්තං විඤ්ඤාතේවිතමත්තං කියන උතර ආ සත්‍යෝසෝ අනුස්කාරේ උතර පුරුදු කරගන්න සිද්දද උපේක්ෂාව දියුණුවන නිසා සිදුවන ක්‍රියාවක් විසක සිදු කරන ක්‍රියාවක් කියලා අනිවාර්ය ප්‍රතිපදාව ආරයන්නේ ඉබේ වෙන දෙයක් හෝ හම්බෙන් වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක වුණත් භාවනාවේ වුණත් මේක භාවනාවේ දියුණුවක් බව තේරුම් ගන්නවා කියන එක වෙනම කතාවක්. මේක දැනගෙන මේක දුර්ලභමක් කියලා හිතා ගන්න ඕන තරම් ඉඩ තියෙනවා. දෙයක් දැක්කට පස්සේ ඉස්සරහ වගේ ඇවිස්සෙන්න කිපෙන්නේ නැතිකම සමහර විට මගේ දුර්ලභමක් කියලා. දැන් භාවනා හැටිම නෙවෙයික. අනිත් එක තමයි මේක භාවනා නොකර තර්කයට පෙන්න දෙන්න පුළුවන්. අපි දර්ශනයක් දිහා බලාන ඉන්නකොට වර්ණ රූපයක් ඇහත් ඇතුළේ ඒකටම සිය නිමග්න වෙලා ඉන්නකොට කනට ශබ්ද ආවට ඇහෙන්නේ එතකොට මේ සුත්‍ය සූත්‍ර මට්ටම් වෙලා ඉවරයි. කන තාවත් ඒවයි ඇහිලා නැහැ. ඉතින් නායට ගඳ වැදුනට දැනෙලා නැහැ. ඒ වෙලාවේ අපි වැඩ කරලා තියෙන්නේ ඇස් කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට තමයි. පිටුකම් ගන්න වෙලාවේදී අනිත් කිඳුරන් පහම නිවන් දැකලා. ඒක දන්නවනම් අනුගාන පාටි 100ට 100ක් නැත්තම් පාටියෙන් 5න් 5න් 5ක් පාටි දාලා ඒක ඕනෙ වෙනවා. එක ඉන්ද්‍රියක් අවු වෙලා තියෙනවා. ඒකම එකයි කියලා දන්නවනම් අනික හැම ඉන්ද්‍රියක්ම රහත් වෙලා. ඒ වගේම ඒක වැඩ කරන්නේ දිත්තේ දිත්තේ මත්තා දුතේ දුත මත්තා මුතේ මුතු මත්තා තමයි. අපිට වෙලා තියෙන්නේ ඒක දන්නේ නැහැ. මේක අහුවෙලා තියෙන එක පිළිබඳව උඩ තම තම කනගාටු වෙනවා, පශ්චාත්තාප වෙනවා, අංග දව දඟ වෙනවා, අනුකම්පාව විදිහට උනනවා. මගේ ඇහැ රෝවෙටමත් වෙලා කෙලෙස් ඇති කරගත්තා කියන. නමුත් ඒ වෙලා කියද්දි කනේ කිසි කෙලෙසයක් ආවේ නැහැ. සන්තෝෂ වෙන්න කාරණාවක් තියෙනවා. නාසයෙන් කෙලෙසයක් ආව නැහැ. දිවෙන් කෙලෙසයක් නැහැ. කයෙන් නැහැ. හිතෙන් නැහැ. ඉතින් ඒකට පහෙන් හයෙන් පහක්ම ඉතින් ඒකාවේ ප්‍රතිපදා වෙන්නේ. ඒකාවේ මේ ඒක දාන්නේ නැති කම විතරයි තියෙන්නේ. ඒක අපරිපත්‍ය විඥාන වෙනවා. අපේ ඉදරන් හය දෙනෙක් හිටියට එක ඉන්ද්‍රියක් හා සම්බන්ධ පමණ විඥානය වැඩ කරන්නේ. අනිත් ඒකකොට අනිත් ඉන්ද්‍රයන් නිකන් බොල් කොම්බේ විතරයි. ඒකෝට දිත්තේ දිත්තමත් විතර අපි හිත දීලා තියෙන කරකන ඇහැට වැටෙන රූප වලින් අපිට කිසිම කුපිත ගතියක් ඇති කරගන්න. අන්දේක දැකපු එකක් විතරයි. අනිවාර්යයෙන්ම වස්තු කියන්නේ ඕකට කියන්නේ දෙවි ඒක ඒකෙන් තමයි කෙනෙකුට කියලා දෙනකොට සම්පූර්ණ චිත්‍රෙම කියලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නැත්නම් ස්පර්ශය වෙන්නේ කොතනද විඥානය යන්නේ වැටෙන්න ගන්න ස්පර්ශය ඇති වෙන්නේ. අනිත්‍යම නේ ස්පර්ශ එකක් බලංගු නැතු යනවනේ. ඒක දැනගදී හයක් ඇතු ඉන්න පුළුවන් නමුත් එකයි දිනන ශරමරේ දිනුනට පස්සේ කුමාර එක කුමාරියට උරන. ඒක උරන්නේ පස්සේ නම් ඒ අර තෝරනකොටම අනිත් පතේම අවලංගු වෙනවා. ඒ වගේ හැම වෙලාවෙම සුවඳක් තියෙනවා. ඉතින් ඒ සුවඳකට අපි දෙන්නගෙත් එක්ක සම්බන්ධතාවය ස්පර්ශය කියනවා. ඒක ඒක දන්නවා නම් අපිට දැනගන්න පුළුවන් අනිත් පස්සේ කෙලෙස් උනත් අපිට අදාළ නේව පමණ මේ වගේ නෙවෙයි ආත්මය වෙන වෙලා මේකෙ මෙච්චර කෙලෙස් ඇති වෙලා දැන් නැත්නම් මෙච්චර මේ කුසලයට වෙලා තියෙන කියලා දන්නවනම් දැක්සි එච්චර දුන්න අපි දැනගන්න ඒකත් බලනකොට හොඳට පොත ගන්න බැලුවොත් ඒකත් හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ. ඒකත් ඇඟේ දාගන්න අවශ්‍ය නැහැ. අඩු ගානේ කියන දන්න මම මේ වෙලාවේ මම කෙලෙස් උපදින්නේ මෙන්න මේ ద్వාරයෙන් කියලා දන්නවනම් ඒක මම හිතනවා ලොකු ලොකු දෙයක්. ඒ වගේ සතිය උත්කෘෂ්ඨ කරා. ආනාපානසති භාවනා කරගෙන යනකොට ටික වෙලාවක් නොදෙන්නවා. දැන් විනාඩි 10ක් 15ක් වගේ විතර ආයි නිමිෂක් වගේ දැනෙනවා. ඉතින් මම ඒ දැනන කියන්නේ ආනාපාන දැනනවා කියන එක නැත්නම් සාමාන්‍ය නිින්දක ඉඳලා අවදි වෙලා දැනනවා වගේ දැනෙනවා කියන එක. නිින්දේ නිින්දේ සතිය කියනවා. ඈ සතිය කියනවා. දැන් මම අහන ප්‍රශ්නේ ටිකක් බලාපොරොත්තු නොදැන්නේ කියලා විනාඩියක් දැනෙනවා කියනවා. ඒ විනාඩිය ඇතුළත ආනාපාන දැනෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් නිින්ද පිට නැගිටලා නැවතුනම අපි නොදැනී සිටලා දැනීමට එන්න වගේ දැනීමක් ගැන කතා කරනවා. කිසිම කිසි දෙයක් දැනෙන්නේ නොදැනෙන්නේ. ආයෙත් ප්‍රශ්න ගොඩේ ඉන්න ආයෙ ප්‍රශ්න නැත්නම් ඒක තමයි ප්‍රශ්න කරන්නේ. ආනාපාන සති භාවනා කරගෙන යනකොට සිතුවිල්ලකින් කිසිම ගන්නව නොදෙන්නේ නැහැ. නමුත් මේ හිත තියෙනවා දැනෙන. කය දැනෙන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ ආයෙත් මොකක්ද වගේ ආනාපාන සතිය දැනෙනවා. ආනාපාන සතිය දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ ආයෙත් ඒකේ දැනෙන වෙලාවේ මානසිකාරය යොමු කරන දානවා. ඔව් එතකොට ආයතනයක් ඒ ගැන ආයෙ නැතුන. මෙන්න මේ වගේ දැනීම් සහ නොදැනීම් වාර කීයක් එක පරියන්කේදී අදගතියි. යන්න අරින්න හතර දැනෙන්න. එතකොට තමයි තේරෙන්නේ දැනීම මේ වෙලාවේ නොදැනීම මේ වෙලාවේ අනපනද තියෙනවා නොතිබෙනවා. ඉතින් එතකොට බලන්න ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ හතර දැරේ 10 15 යනකොට තමන්න මේ තියෙන මේ සිදුවෙන සිද්ධිය අතයකට පාණි කරගන්න ආණ්ඩු මට්ටු කරන්න වශී කරගන්න පුළුවන් තත්ත්වයද තියෙන්නේ නැත්නම් එන්නේ ගිලි කරන්නේ. ඒ ගිලිමගේ මන දෙතුසරයක් වෙලා බෑ. මුදොත් මලයේ සක්මන් කළ වාඩි වෙලා අර වගේ උස්මත් එක වැඩ කරන පළවෙනි චක්‍රේ බොහෝ ලොකුවට කරකවන. වෙලා යනවා අතර වෙයිද. නතර බක් කළා තම්පත්ලා හිටින්න. ඊට පස්සේ ආයෙ මතු කරනවා. මතු කරලා ඉච්ඡතරේ බොහොම ඉක්මනට දැනෙන්න අතර වෙනවා. බොහොම ඉක්මනට අවදි වෙනවා. බොහොම ඉක්මනට නැත්නම් ඊට පස්සේ චක්‍ර කරකවනවා. ඊට පස්සේ චක්‍ර ගොඩාක් වල යන්න දෙන්න ඕනේ. ඊට පස්සේ චක්‍ර අතර තැන්පත් උපුටට වෙනවා. ඊට පස්සේ එකක් චක්‍රය ගත්තොත් ඒ චක්‍ර එන්නේ එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒක නිසා පරියන්කේ කොට දික් කරනවා. දික් කළා රෝගේ චක්‍ර නැවත නැවතත් එන්න ඇතුළේ වැරදිලක් හෝ හොදවන මඩ දෙමිලක් නෙවෙයි. භාවනාවේ වශී කිරීමක් සිද්ධ වෙන්නේ. මේ ඉන්න පටන් අරගත්තට පස්සේ ස්වභාවයෙන් තේරෙනවා භාවනාව හරිනම් වැඩි වෙලා ඉගෙන හිටිය කියලා වෙහෙසක් දෙන්නේ නැහැ. වෙලාව දැනෙන්නෙත් නැහැ. යන්න පුළුවන්. අන්නේ වෙනකොට ඒ අවස්ථාවේ වාසිය ගන්නවා. එතකොට සක්මන් කරලා දවස් තියෙනවානේ දැන් සාමාන්‍යයෙන්. පොරොන් කෙනෙක් ඇතුළු දවසේ වඩා සාර්ථක පරියන්කයක් තියෙනවා. එකක් හෝ දෙකක්. නමුකනට බෑ මේක හරියන්නේ කලාතුරකින්. අන්න ඒ පරියන්කට ඔය වැඩේ දාන්න. හොඳට සක්මන් කරලා ගිහිල්ලා අලලදී එක චක්‍රයක් ගියාට දෙකක් ගියාට තුනක් ගියාට හතරක් ගියාට නැතර නැතුව චක්‍ර රාශියක් කරපුවා. ඒක මේ මේ චක්‍ර කරකැවිලි ක්‍රමය ඔය තේරවාදයේ තියෙන තාමත්ම ගැඹුරු සංහිතිය යමක් පිළිබඳව තමයි වශීභාවයේ ඕන වෙච්ච දේ නැවත නැවත වෙන්න දෙන්නේ. ඒතර දිවන්නේගේ ගහන්න ඕනේ නැහැ මොකක්ද කියලා දැනගන්න ඕනේ නැහැ. ඉබේම තමයි නබෝ කලකින් ඒ පිළිබඳව වශීභාවයේ අනුමත කරන්න පුළුවන් තියෙන කරගන්න. මේ නිසා සම්පූර්ණ ඒ චක්‍ර කරකවම කියලා තමයි අපි කියන්නේ. හැබැයි මේ චක්‍රවල ආරේ වෙනස් වෙනවා ඉන්නේ. ඒක දැක්ක බලබලා ඉන්නකොට තමයි නිකන් හරියට මේ කලුලැල කඳ දුකක් වගේ මේ ත්‍රිමාන රූපෙ මේක පටන් ගන්නවා මේ මේ ආනාපානේ ඕක වෙනවා නම් ඕකම තමයි ලෝක ඕනම තැනක එකම වස්තුව දිහා බොහෝ වෙලා බලන විට ඒක ආනාපාන වෙන්න පුළුවන් පිම්බීම ඇකිලි වෙන්න පුළුවන් සක්මන වෙන්න පුළුවන් ඕක තමයි සිද්ධ වෙන්නේ ඒක ආනාපානේ ඒකේ පැතිකඩ ඔක්කොම පෙළලා දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ආනාපාන සති කරනවා ඒ සක්මනේදී තේරි දත්තකේ තේරි දෙමෙන් කරන්නේ. ඔව්. එතකොට එතකොට තමයි Tamante මේ මාතෘකාව පිළිබඳව පරීක්ෂා කරන්නේ. එහෙනම් භාගයට කාලා. එතකොට කායනේ හඳුනන මොකද වෙන්නේ? දැන් මේ සංසිද්ධිය වැදදී නැතත් නැත කරන්නේ. සංසිද්ධිය ඒකෙම ඉවර වෙනවා. තැම්බෙලා යන්න ආරින්න. ඒක වශී කිරීම කියලා කියන්නේ සීසන් කරනවා කියනවා. ඒක කාලේ ප්‍රශ්නයක් තියෙනවා. දෙන්න ඕනේ ඉවර වෙනකම් නෑ. ඒකෝට තමයි දන්නවා සත්‍යවත්. දිගටම ඇත්තට සත්‍ය තියෙනවා නමුත් වැටෙන්නේ නැතුව යනවා. මොකද හේතුව මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දෙවිය ගොඩක් කලක් හිත තියෙන්නේ. නමුත් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වුණත් එවන්ත රූප ධාතු රාග විනිබද්ධ වුණත් රාගයන්ගෙන් තොර වුණ අවදිය තියෙනවා. නමුත් අර රූප රාගයන්ගේ රූප ධාතු රාගයන්ගේ විනිබද්ධ වෙච්චාම සංනිවේදනය කරගන්න බැරි වෙනවා. භාෂාව නැතුව. භාෂාව නැතුව ඉච්චාම අපේ හිතට තේරෙන්නේ නොදැනී කියලා. හැබැයි හිත අවදීදී කාටක් කියලා දෙන්න පුළුවන් භාෂාවක් ඕන රූපකයක් ඕන දර්ශනයක් පෙන්වන්න බැහැ. ඉතින් ඒක කාටක් කියලා දෙන්න ඕන තමයි නෑ. තමම හිතට වද ගන්නකොට මේක තමයි මගේ හැබෑ නිවහනේ. ආයෙසරක් කියන්න පුළුවන් තරමට යනවා කියලා කියන්නේ පිළිහිමක්. කාටද කියනකොට සතුටක් ඇති වෙන්නේ කොහෙද මොකද ඒක පිළිීම. නමුත් හිතට මේ සම්පූර්ණ ඒ කියාගන්න බැරි තරම දිගට ඉන්න බෑ. එයාට වරින්ම අරකට එක්ක නන්දිනුවක් කරන නිසා අපි දෙනු එයාගේ ආරට හෙන්දරලා. දිගට බලන්න ඒකවල තේරෙනවා දැන් බුදුරජාණන්ගේ කියනවා ඔය විද්‍යාව පෙන්වන්න හදනකොට ඒ කියාගන්න බැරි කොටස තමයි 90කට වැඩි අපේ හිතේ තියෙන්නේ. 100ට පොඩි ගානක් කතා කරන්න පුළුවන් ගතිය තියෙන්නේ අපි මුළු ජීවිතේම ගත කරන්නේ ඕක විතරයි. අර ෂියුම් කතර අපි කවදාවත් ගිහිල්ලා නැහැ ගියාන් පස්සේ තනි වෙනවා කියන බය වෙන ගතිය. නිින්ද ගියාන් කියන ගතිය නිසා අපි මේ කාංකපැලි කාංකරත්තලෙම තමයි කරන්නේ. සංනිවේදනය කරන්න පුළුවන් දැනුම කියන්නේ පහත් තුච්ච නෙහින මේ ගණ්ඩ දෙයක් නැති. ඒක තමයි ලෝකායත දැනුම කියන්නේ. සංනිවේදනය කරන්න බැරි දැනුමක් තියෙන අවදි භාවයක්. ඒක සියල්ලම එකේ තියෙන. අරවට ඇලි කරලා පෙන්නන්න බෑ. ඒක තමයි මේ මේ මනුස්සයෙකුට අනෙක් සතෙකුට නැතුව ලබන්න පුළුවන් අත්දකින්න පුළුවන් දේ. නමුත් අපි ඒකට යනකොට පාළුවතිය. තනි වෙච්ච ගතිය, කෝල ගතිය, එහෙම නැත්නම් අසලම නවගතිය. ඒ නිසා අපිට කරතියි ආය සංවේදී කරන්න පුළුවන් දැනුමට ගන්නවා ආය පරි දැනුම. ආයෙකට ගන්නවා ආයෙ මේකට ගන්නවා ආයෙට ඉස්කිඩියා ජෙම්බෙක් වෙන්න ආරවලා වගේ වතුරේම විපරණක් ජීවත් වෙන්න පුළුවන් සතා ඔබේ ජීවිතේ වෙන්න හදනවා. එහෙත් ඉන්න පුළුවන් මෙහෙත් ඉන්න පුළුවන් කියලා අන්තිමට ඒ සංනිවේදනය කරන්න බැරි දැනුම ඉන්නකොට විතරයි අවබෝධයක් ගන්න පුළුවන්. සංනිවේදනය කරන්න පුළුවන් හරිය ඒක බොහෝම සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් තියෙන විතර ඒකේ ගන්න දෙයක්. ඒකට තමයි අද PhD දෙන්නේ, Nobel Prize දෙන්නේ ඔක්කොම තකතිරුවන් අතර තියෙන උද්දාමයක් විතරයි වෙන්නේ. කටීරම් අතර පවතින උදාහරණයක් නම් බුදුහාමුදුරු කියගෙන මට මෙහෙම පිළිගත් නොදකින්න ලැබෙනවා. කිඳුල ලැබේවා කියන මේ විවේකීන කරන්නේ. අපේ හිතට කියන්නේ ඔබට ඕනේ කම්මැලිද? ඔබට ඕනේ මේ ධර්මයේ පොදි ගන්නද? නැත්නම් නිවන් දකින්නද? නිවන් දකින්න ඕන ධර්මයක් අදාළයි. සංනිවේදනය කළ හැක්ක අදාළයි. ඒක ඒක තමයි හිත කියන්නේ දන්න පැත්තක් තියෙනවා නොදන්න පැත්තකුත් තියෙනවා. දෙකම දන්නවා. නොදන්න එක කියන්න බෑ. හෙලි කරන්න බෑ. රූපක නියාසන මාර්ගයේ කියන ව්‍යවහාර වෙන භාෂාවේ නැහැ. ජීවනයේ ඒක තමයි රහස තියෙන්නේ. ඒකට හුරු කරන්න ඕනේ දෙකේම යොද වේදවා එකචා අර විවිධ කියන්නේ උපදි විවේක නැත්නම් චිත්ත විවේක කියලා ඒ විවේකෙට හුරු කිරීම තමයි අපි මේ කරන්නේ ටික ටික ටික. මේ ඉවෙන අපිට නැත්තම් අපි නැවත හතරට එකතු වෙන විතර සක්මන් භාවනාව සඳහා හතරෙන් පහ දක්වා අතිසින සක්මන් භාවනාව පහේ සිට මේ දක්වා සක්මන් භාවනාව ඊට පස්සේ 6:30 ට අර දක්වා ධර්ම දේශනාව. මේ කාලසටහන පහේ ඉඳලා 5:30 දක්වා පෙන්නලා නැහැ. වැටෙන ටීවී එක ඔය අදහස් කරලා ඇත්තේ. පහේතර පහේතර දාන්න කවුද? එතකොට අතිසිත මේක කසකුණක් අමීසිත දහයක් පරිණිවා. දැන් මම හිතනවා වැඩි ප්‍රශ්න නැහැ කියලා අපි ඒ වෙලාවේ සාකච්ඡා කරනවා.